<coughs> අපි පසුගිය දිනෙහි <coughs> මංගල සූත්‍රය මහා මංගල සූත්‍රය මාතෘකා කරගෙන කතා පෙළක් පැවැත්වීම ආරම්භ කළේ. මේ මුල් දිනෙහිම අපි ගාථා තුනක් සම්බන්ධව කතා කළා. අද අපට කියන්නට තිබෙන්නේ මාතා පිතු උපට්ඨානං කියන තැන ඉඳලා. මාතා පිතු උපට්ඨානං උත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. ඒ මාතා යන්නේ තමන්ගේ වැදූ මව හිතා යනු පියා කියන්නේ. ඉතින් ඒ මෞපිය දෙදෙනාට උපස්ථානය වටෙන් කිරීමෙන් අදහස් කරන්නේ පාසේදීම බලන්න මේ ඒවා දක්වා තිබෙන්නේ පාසේදීම මේ සම්බා සම්බාහණය සම්බාහණය කියන්නේ මේ ඇඟ මිරිකීම ඒ සමහර විටක මව්පියන් වයස්ගත වූ කල්හි නැත්නම් ශරීරයේ යම් යම් තැන්වල වේදනා ආදිය හටගත් කල්හි ඒවා කිරීම සම්භාහණය ඉංග්‍රීසියෙන් කියන්නේ මසාජ් කරන එක සම්භාහණය උච්ඡාදන නහාපන එන ඇඟීම නෑවීම ආහාර පාන ඇඳුම් කලඳුම් ඉඳුම් හිටුම් ලෙඩට දෙහෙත් කියන ඒ සිව්පසයෙන් සංග්‍රහ කිරීම කියන මේ සියල්ලම ඊට ඇතුළත් කොට දක්වා තිබෙනවා. මාතා පිතු උපට්ඨානංච. ඉතින් මව්පිය බෙදනා දරුවන්ට බොහෝම අනුකම්පා ඇතිව උපකාර කරපු දෙදෙනෙක්. එනිසාමනි ප්‍රක්මාපි මාතා පිතරෝ පුබ්බාචර්යාති උච්චරේ ආහු නියාච පුත්තානං පජාය අනුකම්පකා යන්මින් දක්වන්නේ මේ මෞඛ්‍ය දෙදෙනා දරුවනට භක්මයෝය කියන ශ්‍රේෂ්ඨයෝ උතුම්මය භක්මාති මාතා පිතර පුබ්බාචර්යාති උච්චරේ මෞඛ්‍ය දෙදෙනා දරුවනට పూర్වාචාර්යව పూర్වාචාර්යවරු කියන්නේ මව්පිය දෙදෙනා දරුවනට පූර්වාචාර්යවරු කියලා කියන්නේ. එන පළමුවෙන්ම උගන්වන්නේ මව්පිය දෙදෙනා. ඒ නිසායි පූර්වාචාර්යවරු කියන්නේ. මේ දේ උගන්වන යමේ නැහැටි කනගුණ හැටි ඥාතීන්ට ඒ කතා කරන හැටි යাদি හැම දෙයක් කුඩා කාලයේදී උගන්වන්නේ මව්පිය දෙදෙනා. ඒ නිසායි පූර්වාචාර්යවරු කියන්නේ. ආගුණීයාච පුත්තානං. ඒ පුත්‍රයන්ට ඒ නිසාම මව්පිය දෙදෙනා බොහෝ දුර සිටවද ගෙනවිත් ඒ යම් යම් දේ පුදනු ලැබීමට සුදුසුයි මව්පිය දෙදෙනා. ඒ ආගුණීය කියන මේ ගුණය සංඝයා පිළිබඳව දක්වාත් වෙනවනේ. දුර සිට ගෙනවිත් දෙන පූජාවට සුදුසු හේයි ආහුණෙය කියන්නේ. ඒ බඳු ආහුණෙය බවක් මෞපිය දෙදෙනා කෙරෙහි පවතිනවා. එමත් නිසාද තමන්ගේ ඒ දූ දරුවන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතුවයි මෞපිය දෙදෙනා ක්‍රියා කර තිබෙන්නේ ක්‍රියා කරන්නේ. ඒ නිසා සත්මාහිදී නමස්සෙය ඒ මෞපිය දෙදෙනාට নমස්කාර කරන්නේය. සක්කරෙය්‍යාච පඬිතු. ඒ වගේම පඬිතයෝ නුවණැත්තෝ මෞපිය දෙදෙනාට සත්කාර කරනවා. අන්නේන අතපානේන වත්තේන සයනේනච ආහාරයෙන් පානේ ඇඳුම් පැළඳුම් වලින් හා ඉඳුම් හිටුම් වලින් සයනේනච උච්ඡාදනේන නහාපනේන පාදානං ගෝවනේනච ඇඟෙලීම නෑවීම පාසේ දීම තායනං පරිචරියාය මාතා පිතූසු පණ්ඩිතා එලෙස මව්පිය දෙදෙනාට වටෙන් කරන හේතුවෙන් ඒ නුවණැත්තෝ ඉදේවනං පසංසන්ති මේ ලෝකයේ ඉදීම අන්‍යයන්ගේ ප්‍රශංසාවට භාජන වෙනවා පෙච්ච සග්ගේ ප්‍රමෝදති මරණින් මතු දෙව්ලොව ඉපද මහත් සතුටටපත් වෙනවා තමන් මේ මෞපිය උපස්ථානය කිරීමෙන් ලත් පිනේ හේතුවෙන් දෙව්ලොව ඉපද සතුට වෙනවා කියලා දක්වනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ. ඒ <clears throat> ඉතින් මේ මෞපිය දෙදෙනා අදි ගුණ කොටෙකුත් කීම සුදුසුයි කියන්නට වටිනවා හේතුව මෞපියන්ගේ තිබෙන ಗುಣ තරමට ඒ දූ දරුවන් මව්පියතුනේ සලකන්නේ නැහැ. බොහෝ සෙයින්ම වර්තමානයේ. එනිසා මේ මව්පිය දෙදෙනාගේ ಗುಣ නිතර සිහිපත් කරන්නට වටේ. වෙන කිසිවක් නැතත් මව්පිය දෙදෙනාට අප ගැන වමනාවක් නුනනම් කුඩා කලදීම මෙලොවින් නැත් මෙලොවින් තුරන් කරන්නට ඕන තරම් ඉඩ තිබුණා. ලෙඩක් දුකක් හැදුණු හැටියේ වඩා හොඳට බලාගත්තේ නැත්නම් ඒ කුඩා කලදීම මිය පරලෝ යන්නට සිදු වෙනවා. එහෙම කලේ නැහැ නිදි මරා නිදි වරාගෙන සමහර විටක નિયમિત වේලාවලදී කැම්පීන් පවා නොගෙන ඒ Tamanගේ දරුවන් රැක බලා ගන්නවා කුඩා කලදී මව්පිය බෙදලා. අනේ ඒ කර්ම පමණක්මත් සලකාගෙන මව්පියන්ට උපස්ථාන කිරීම දරුවන් විසින් අවශ්‍යයෙන්ම කළ යුතුයි. ඒත් සමහර දරුවන් මව්පියන්ගෙන් අත්නවා. අම්මා තාත්තා අපිට මොනවද කළ යුත්තේ? ඒ ඒ ඒකයි මා කීවේ වෙන කිසිවක් නොකළා. Tamanව මැරෙන්නටමදී මේ දක්වා කියන්නේ කුඩා කාලෙහිදී ආරක්ෂා කරගත් එකම ප්‍රමාණය මව්පිය දෙදෙනාට සැලකීම. අනිත් කිසිවක් නැති වුණත් තමයි. මොකද හැම මව්පියන්ම එක සමානවම නෙවෙයි. සමහරු එතරම් ගුණවත් අය නෙවෙයි. සිල්වත් අය නෙවෙයි. ඒ දරුවන්ට ආදර්ශයට ගන්නට සුදුසු නොවන මව්පියන්ද ලෝකෙහි සිටිනවා. එහෙම සිටියක්. Taman පෙරලා මව්පියන්ට ඔවුන්ගෙන් Tamanට කිසිදු ආදර්ශයක් ගන්නට නැtei කියා කලකා මව්පියන්ට සාධන පීඩන, ඇනුම් දැනුම්, ගැහුම් ආදී ඒවා කිරීම මොනම කාරණයකින්වත් සුදුසු නැහැ. ඒ නිසා දරුවන් කොයිතරම් මව්පියන්ට සැලකුවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ මව්පියන්ගෙන් Tamanට සිදුවුණු යුතුයකම් වලට ප්‍රතිඋපකාර කළාවන්නේ නැtei කියලා. ඒ උපකාරයන්ට ප්‍රතිඋපකාර කළාවන්නේ නැtei කියා කොයිතරම් මව්පිය දෙදෙනාට දරුවන් සැලකුවා. ඒක උන්වහන්සේ වදාරා තිබෙන්නේ ලක්ෂණ උපමාවක්. මව එක උරේකත් පියා තවත් උරේකත් නංවාගෙන අවුරුදු 100ක් ජීවත් වන කෙනෙක්. ඒ අවුරුදු 100 මුළුල්ලෙහිම Tamanගේ මව්පිය දෙදෙනා මේ දෙවුරෙන් බිමට බස්වන්නේ නැතුව උරේ උරේ උඩ සිටියේදීම කැන්ටීන් ආදී හැම ඒ උපස්ථානයක්ම සිදු කළා. මේ මව්පිය දෙදෙනාගෙන් Tamanට සිදු වූ ඒ උපකාරයන්ට පෙරලා උපකාර කළා වන්නේ නැත කියලා උන්වහන්සේ වදාළා. ඒ උපකාර කිරීමක් ඒ උන්වහන්සේ දක්වා තිබෙන්නේ යම් මෞපිය දෙදෙනෙක් ශ්‍රද්ධාව නැති අය නම් ඒ අය ශ්‍රද්ධාවෙහි පිහිට දීම. දුස්සීල නම් සිල්වත් නොවේ නම් සිල්වත් කරවීම. අන්න ඒ විදිහට මසුරවන් නම් ඒ මසුරු මල දුරුකොට ත්‍යාග ගුණෙහි පිහිටවීම, දන් දීමෙහි යෙදවීම කියන මේ ආදී කරු. ಗುಣධර්ම පක්ෂය මෞපියන්ගේ දියුණු කිරීම සඳහා යම් දරුවෙක් ඒ ක්‍රියා කරනවා නම් අන්න ඒ දරුවා එලෙස දුස්සීල මෞපියන් සිල්වත් කළ අශ්‍රද්ධාව වන්ත මෞපියන් ශ්‍රද්ධාවේ පිහිට වූ ඒ දුර්ගුණ ඇතිව සිටියේ මව්පියන්ගේ දුර්ගුණයන්ගෙන් වෙන්කොට ඔවුන් ගුණවත් පුද්ගලයන් කළ එහෙම දරුවන් වෙත්නම් ඔව්හු තමා මව්පියන්ට උපකාර කළා වන්නේ කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මව්පිය කුලය බොහොම සැලකී ඒ දරුවන් විසින් මව්පියන්ට කළ යුතු යුතුයකම් බුදුරජාණන් වහන්සේම සිගාලෝවාද සූත්‍රයේදී දක්වා තිබෙනවා. ඒ මෞඛ්‍යයේ දෙදෙනා පුරත්තිමා දිසා කියලා නැගෙනහිර දිසාවසේ දක්වා තිබෙනවා. මේ පින්නතුන් දන්නවනේ සිගාල දුරපති පුත්‍රයා තමන්ගේ පියාණන් මිය යාමට කිට්ටුව තමන්ට දුන්න අවවාදයක පිහිටා උදේ පාන්දරම නැගිට නාල කෙතරෙදි පිටින්ම සබිසාවන් নমස්කාර කළයි කියලා. සිගාලාවාද සූත්‍රයේ කියන්නේ සබිසාවන්. දිසා හයක්කට දැන්නා. ඉතින් පිටියාගේ අනුශාසනය අවවාදය ඒකයි. ඉතින් මරණ මංචකයේදී තම පියතුමා දුන්න අවවාදයක් බැවින් මොහුට මේ ඉතු නොකර සිටින්නට බැරි වුණා. ඒ නිසා ඒ අවවාදෙහි පිටා ඒ එලෙස සබිතාවන් නම ගමෙමින් සිටි එක දවසක බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා ඇහුවා උගේ. ඉතින් කිව්වා මේ පියා පිතාමන් භන්තේ කාලං කරන්තු ආදි වශයෙන් මෙතුදුට මතක ඇති වූ සිතාලෝවාද සූත්‍රයේ ස්වාමීනි මගේ පියාණෝ කලුරිය කරන අවස්ථාවේදී මට මේ විදිහේ අවවාදයක් කළයි. ඒ පියාගේ අවවාදය පිළිපැදීම වශයෙන් මා මේ සදිසාවන්ට নমස්කාර කරනවායි. බුදුරජාණන් වහන්සේ මේ මේ තථාගතයන් වහන්සේගේ ආර්ය විනයෙහි සදිසාවෝ නම් ඔය කියන සදිසාවිවේ මෙන්න මේවායි කියලා ඒ ශාසනයෙහි සදිසාවන් මොනවාදයි කියලා උන්වහන්සේ දැක්කේ. ඒ දැක් එහෙම අවස්ථාවේ ඒ අවස්ථාවේදී තමයි මෞපිය දෙදෙනාව දෙදෙනා කවර දිශාව හැටියටද දැක්ුවේ? පුරක්තිමා දිශා. පෙර දිග හැටියට. ඉර නැගෙන දිශාවසේ දැක්ුවේ මෞපිය දෙදෙනා. ඒ මෞපිය දෙදෙනා වෙත එළඹ ඔවුන්ට උපස්ථාන කළ යුතුය. ඔවුන්ට සැලකිය යුතුය. ඒ සලකන හැටි උන්වහන්සේ දක්වනවා. බතෝනේ පරිස්සාමි, කිච්ඡම්මේ සංඛයිස්සාමි, කුලවංසං තපෙස්සාමි, දායජ්ජං පටිපජ්ජස්සාමි, අතවාපන තීතානං කාලකතානං දක්ඛිනං අනුප්පදස්සාමි කියලා එහෙම කරුණු පහක් උන්වහන්සේ දැක්වුවා. ඒ මෞපිය දෙදෙනාට සලකන දරුවන් විසින් මව්පිය දෙදෙනා රැක බලා ගන්නට ඕනේ. ආහාර පාන දීම ආදී ඕනෙන් රැක බලා ගැනීම කළ යුතු තිබෙනවා. අනිත් කාරණය කිච්ඡන් නේසං කරිස්සාමි. මේ මව්පිය දෙදෙනාට දැන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්නට බෑ. මේ මව්පිය දෙදෙනා විසින් කරන්නට පුරුදුව සිටී. යම් යම් කටයුතු තිබේ නම් ඒවා දරුවන් බාරගෙන කර දෙන්නට ඕන. ඒකයි කිච්ඡන් නීසං කල්පාමී. කුලවංශං තපෙත්තානි. ඒ මව්පියන්ගේ කුලවංශය කියන්නේ මව්පියන් යම්කිසි කුලයකට යම්කිසි වංශයකට අයත් අය. ඒ අයගේ යම් යම් චාරිත්‍ර ඒ කුලය වංශය පිළිබඳව තිබෙනවා. ඒ සමහර ඒවා පෞලේම සිරිත් හැටියට පවත්වාගෙන ආපු දේ තිබෙනවා. ඒවා Tamanට Taman ඇති දෙඩි වූ වාට පසු මෞපියන් ආරක්ෂා කරගෙන ආපු ඒ වැඩපිළිවෙළවල් එලෙසම පවත්වාගෙන යාම දරුවන් විසින් මෞපියන්ට කළ යුතු එක යුතුයකම. ඒකයි කුලවන්තන් තපස්ථානට. මේ මෞපියන්ගේ කුලයට වංශයට නිග්‍රහවන නිගාවන කිසිවක් නොකොට ඒවා එලෙසම පවත්වාගෙන යාම. ඒක මව්පියන්ට කරන යුතුයකම. දරුවන්. එහෙම එකක් එහෙම නොකොට වෙනත් විදිහකට කටයුතු කළොත් මව්පියන් ජීවත්ව සිටියදීම මව්පියන්ට ඇතිවන දුක, කනගාටුව, ශෝකය සමහර විටක ජීවිතාන්තයේ තෙක්ම අත්හැර ගන්නට බැරිව බැරිව යනවා. බැරි වෙන එහෙම මව්පියන් සිටිනවා. ඒ නිසා දරුවන්ගේ යුතුයකම දරුවන් ඒ රැක බලා ගන්නා ඇති දෙඩි කරන මව්පියන් විසින් ඉබන්දත් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. අපේ අපේ પરම්පරාව මනසේ පවත්වාගෙන යන පුතෙකු අපට ලැබුණයි අපිට දුවෙක් ලැබුණයි. ඒ අය අපට විගාවක් නොවන පරිදි ජීවත් වෙනවා ඇති කියලා මේ මව්පියන් බොහොම බලාපොරොත්තු ඇතිවයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තු සුන් කර ගැනීම දරුවන්ට අයිති වැඩක් නෙවෙයි ඒ නොකළ යුතු විදිහට. ඒකයි කුලවංශම් කපිස්ථාන කියන එකකින් ගත යුත්තේ. අනිත් එක දායජ්ජන් පටිපද්දිස්සාමි. මෞඛ්‍යයන්ගෙන් Tamanta යම් යම් දේ උරුම වෙනවා. උරුම වෙනවා. සමහර විටක ධනය උරුම වෙනවා. ඒ නැත්නම් ඉඩකඩම්. ඒ විදිහේ දේවල් මෞඛ්‍යයන්ගෙන් දරුවන්ට ලැබෙනවා. ඉතින් එහෙම දායත් දායත්ය ඒ දෑවැද්ද නැත්නම් ඒ උරුමය ඒ මෞඛ්‍යයන්ගේ විශ්වාසය නොකඩෙන පරිදි පරිදි Taman ඒ පිළිබඳව ඒවා දියුණු පවුණු කර ගැනීමේ කටයුතු වල යෙදෙන්නට. දැන් සමහර විට මව්පියන් දරුවන්ට කළ යුතු යුතුයකමක්සේ සලකා Taman ජීවත්ව සිටියදීම Taman සතු දේ දරුවන්ට බෙදා දෙයි. සමහර මව්පියන් ඒවා බෙදා දීමේදී ඉඩකඩම් මෙහෙම බෙදා දීමේදී ජීවිත භුක්තියක් තියාගෙන දරුවන්ට ලියාගෙන ජීවිත භුක්තිය. සමහර විටක එහෙම කිසිවක් නැතිව. එහෙම පිටින්ම පවරන. ඒ පවරන්නේ මහත් විශ්වාසයක් ඇතිව. අපේ දරුවන් අපට කිසිදු වරදක් නොකරනවා ඇති කියලා ඒ එහෙම විශ්වාසයක් ඇතිවයි තියෙන්නේ. සමහර එක් සිටිනවා එහෙම විශ්වාසයක් දරුවන් කෙරෙහි තිබුණත් කොයි විදිහේද දන්නේ නැහැ. පවුලට එකතු වන අයගේ හැටි. ඒ නිසා ආරක්ෂාවක් වේ සලකාගෙන ජීවිත භුක්තිය තමාට තියාගෙන දරුවන්ට ලියාගෙන. ඉතින් එතකොට හිතනවා ජීවිත භුක්තිය ලොකු හයියක් මට. ඒ නිසා මේ මේ මට වරදක් වෙන එකක් නැtei. අප දන්නවා එහෙම ජීවිත භුක්තිය සබාගෙන. එහෙම ඉඩම් ලියා දුන්න මව් කෙනෙකු පිළිබඳ දරුවන් දෙදෙනාට පුතාට දුවට ගියා දුන්න මව්ගේ මවට පසු කාලයකදී ඉන්නට තැනක් නැතුව ගියා. පුතා කිව්වා මට ඕනේ ගියේ අම්මට ඕන තැනට යන්න දෙයි කියලා. දුව කිව්වා දුවටත් ඕනේ ගියේ එයාට ගියා දුන්න අම්මට ඕන තැනට යන්න දෙයි. ජීවිත භුක්තියක් තිබියද? ඉතින් ජීවිත භුක්තිය තිබෙන නිසා ඔන්න නම් අම්මට නඩුවක් ඇහැ. නඩු පවණක් නෙවෙයි දැන් මේ නීතියේ හැටියට තමන්ට පුළුවන්කම තිබියදී දරුවාට පුළුවන්කම තිබියදී වයස්ගත වූ තමන්ගේ මව්පිය දෙදෙනාව රැකබලා ගන්නේ නැත්නම් ඔහුට විරුද්ධව නඩුපාවරත හැකියි. නඩුපාවරත හැකියි. ඒ මොකද මව්පියන්ට තිබෙන ආය දරුවන්ගෙන් හිමයි ලබා ගැනීමයි අයිතියක්. ඉතින් ඒක නීතිය නීතිය නෙවෙයි අපි බුද්ධ නීතිය නැත්නම් ලෝක නීතිය පිළිගන්නට ඕනනේ සැලකන්නට ඕනනේ මව්පියන් කියන අය නිසා තමයි අප ජීවත් වන්නේ. ඒ නිසා ඒ දෙදෙනාට ඔවුන් ජීවත්ව සිටින තාක්කල් අපට සැලකිය හැකි. ඉතාම උසස් ලෙස උසස් පරිදි අප සැලකිය යුතුයි කියලා හැම දරුවෙකුම සිතන්නට. ඉතින් එහෙම කලකෙන. එහෙම සැලකීම ඉතාම උසස් ලෙස උගන්වා තිබෙන ආගමක් තමයි අපේ ආගම. ඒ නිසා ඒ ආගමානුකූලව ජීවත් වීම අපේ රටේම රජවරු සිටි. අටවෙනි අග්ගෝ රජතුමා ගැන සඳහන් කරන්නේ එතුමා Tamanගේ මවට කොයිතරම් සැලකුවද කොයිතරම් මවගේ වැඩ කටයුතු ඔක්කොම අවසන් කොටයි රාත්‍රී නිින්දට යන්නේ මවට වැඳලා. ඉතින් එහෙම රජවරු සිටි. ඒ නිසා අපි ඒක සැලකිය යුතු කාරණා මව්පිය දෙදෙනා පිළිබඳ. අනිත් එක Taman මව්පිය දෙදෙනාට නොසලකුවොත් සමාජයේ දරුවන්ගෙන් සමාජ සැලකුම් ලබන්නට බැරි වෙන්නට පුළුවන්. එම කතාවකුත් වෙනවනේ. වයස්ගත වූ සමාජයේ පියාට අර නිකන් <clears throat> කැඩී බිඳී ගිය කබලකට කෑම දෙන්නට පුරුදුව සිටි පුතෙකු පිළිබඳ කතාවක් එන්නේ. ඈ. ඉතින් දවසක් ඒ දෙන කබල හොයා ගන්නට නැහැ. හැමතැනම එහුව නෑ හොයාගන්න. ඉතින් හිතුවා මේ Tamanටත් ඉන්නවා පුතේ. ඒ පුතාගෙන් ඇහුවා. තාත්තේ මම ඒක හංගලා තිබ්බයි. ඇයි පුතා ඇඟුවේ? තාත්තා සීයා වගේ නාකි වුණාම මේ කවලින් හංග දෙන්නේ. එහෙම කතාවක් එන්නේ. ඉතින් අන්න ඒ වගේ සිදුවන්නට පුළුවන්. අප දන්නවනේ අපේ බණපතේම සඳහන් වෙනවා. අජාතත් රජතුමා ඒ බිම්බිසාර රජතුමාව මරා දැම්ම නැත්නම් මරා දමන්නට කටයුතු කළා. අජාසත් රජතුමාට උනේ තමන්ගේ පුතාගෙන් මරුම් කන්න. ඒ පුතාට සිදු වුණේ ඔහුගේ පුතාගෙන් මරුම් කන්න. ඒ විදිහට પરම්පරා හතක් පිතෘඝාතකයන්ව ඔබ කටයුතු කළේ. අන්තිමේදී වැසියන් කිපි මේ පිතෘඝාතක પરම්පරාව තවන් කියන්නට හොඳ නැහැ කියලා ඒ પરම්පරාව විනාශ කරලා දැම්මයි කියලා සඳහන් කරනවා. ඉතින් ඉගෙන ගත යුතු තිබෙන්නේ අප කළ යුතු ඒ යුතුයකම අප නොකළොත් අපට අනුන්ගෙන් ලැබිය යුතු නැත්නම් අපේම දරුවන්ගෙන් ලැබිය යුතු ඒ උපකාර සත්කාර ලැබෙවි කියලා හිතා ගැනීම වැරදියි. මාතා පිතු උපත්ථාන ඒ ඒ කරුණු මාතා පිතු උපත්ථාන කියන එකට දැනගන්නට ඕන. ඉතින් දායජ්ජං පටිපජ්ජිස්සාමි කියවේ ඒ මව්පියන්ගෙන් දරුවන්ට හිමිවන ඒ උරුමයන් නැති වෙන්නට නොදී ඒවා රැක ගැනීම. එහෙම මව්පියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසානේ ඉස්සර තිබුණානේ වර්තමානයේදී නීතිය අපේ රටේ නැහැ. විවිධ කොමිස් කියලා එකක් තිබුණේ. ඒ මොකද මේ પરම්පරාවට අයිති දේ પરම්පරාවෙන් පිට යාම වැළැක්වීම සඳහා දරුවන්ගෙන් මුණුබුරන්ට ඒ මුණුබුරන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට ඒ විදිහට යන්න. දැන් වර්තමානයේ නම් ඒ නීතිය නෑ. තාලා තියෙන්නේ. මව්පියන් ගිහිම ඒ විදිහේ බලාපොරොත්තුවක් වෙනවා. අපේය මගේය කියා සැලකන අයගේ දියුණුවක් බලාපොරොත්තු ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහායි එවැනි දේ කරන්නේ. ඉතින් එහෙම බලාපොරොත්තු ඇතිව Tamanට පැවරු ඒ උරුමයන් Taman විනාශ කරලා දැම්මොත් සමහර දරුවන් කරන පරිදි ඒක මව්පියන්ට කරන අගෞරවයක් අපකාරයක් ඉතිසලකී අනිත් එක දක්වන්නේ අතවාපන පේතාවන් කාලකතානං දක්ෂිනං අනුපදක්ඛාමි ඉතින් මව්පිය දෙදෙනා මිය පරලොව යන්නට ඕනේ යන දෙන්නේ කවදා හෝ යනවනේ සමහර විටක දරුවන් මිය පරලොව යනවා මව්පියන්ට කලින්. ඒක ඒක සිදුවන්නට පුළුවන්. සාමාන්‍යයෙන් නම් මව්පියන් දරුවන්ට වඩා වයසින් වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් බලන විට මිය පරලොව යාමට පළමුවෙන්ම සිදුවන්නේ මව්පියන්ටයි කියා සලකාගත හැකිනේ. එහෙම ගත්තොත් ඒ මව් මිය පරලොවගේ මව්පිය දෙදෙනාට ජීවත්ව සිටින දරුවන් විසින් දැන් කළ යුතු තිබෙන යුතුකම කුමක්ද? පින්කොට ඒ පින් දැමිනවීම. පින් අනුමෝදන් කරවීම. ඒක ඒකයි බුදුරජාණන් වහන්සේ අවසාන නැත්නම් පස්වෙනි යුතුකම සේ දක්වා පිළි. අතවාපන තේතානං කාලකතාන දක්ෂිනං අනුපස්සස. කියන්නේ කම්පල අදහා දෙන තාන් ඒ සුදුසු පුද්ගලයන්ට දී විශේෂයෙන්ම මේ බුදු බුද්ධ මහා සංඝ කියන මේ උතුමන්ට ඒ ධම් පිළිගන්වලා ඒ පින් මෞපියන්ට අනුමෝදන් කරමි. ඒකයි දක්ෂිණං අනුපදස්සාමි කියන එක. ඉතින් මෙහෙම මෞපියන් කෙරෙහි යුතුයම් දක්වන ඒ පුත්‍රයන්ට මව්පියන්ගෙන් මුලින්ම යුතුයකම් ඉටු වෙලා අපිට. කොහොමද ඒ ඉටුනේ? පාපා නිවාරණති, කල්යාණී නිවේසෙන්ති, සික්ඛං සික්ඛාපෙන්ති, සමේ දායක සති රූපේන ධාරකේන නියෝජෙන්ති, සමේ දායජ්ජං නියාගෙන්ති. බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට සිදුවන යුතුයකම් පහක් හැටියට දැක්වන්නේ. පාපා නිවාරණති මව්පියන් දරුවන්ට කරන ප්‍රථම යුතුයකම පාපා නිවාරණති වරදින් වළක්වන වැරදි ක්‍රියාවලින් පව්කම් වලින් වළක්වන පාපා නිවාරණති කල්යාණේ නිවේසෙන්ති වගේම යහපතේ දිනෙහි යොදවනවා සිප්පං සික්ඛාපෙන්ති සිල්පයක් ශාස්ත්‍රයක් උගන්වන පතිරූපේන ධාරේන සංයෝජෙන්ති සුදුසු කල් පැමිණි කල පුතෙකුට නම් විවාහයක් දුවෙකුට නම් ආවාහයක් ওই විදිහට ආවාහ විවාහ කර දෙනවා සුදුසු කාලේ පැමිණි කල්හි ඊළඟට දක්වනවා සමේ දායකයන් නියාදින් ඉතින් මව්පිය දෙදෙනාට දරුවන් වෙනුවෙන් යමක් දෙන්නට පුළුවන් තත්වයක සිටිනවා නම් ඒ අය තමා සතු ඒ උරුමයන් ඒ ධනය දරුවන් අතර බෙදා දෙන. ඒකයි සමේ දායජ්ජන් නියාබෙන්. ඉතින් මා කලින් සඳහන් කළ පරිදි මව්පියන්ට මේ විදිහෙන් උපකාර කරන දරුවන් සිටින අතර එහෙම කළ යුතු වන අතර විශේෂම යුතුයකමසේ සැලකිය යුතු වන කාරණය තමයි අර දුස්සීල ශ්‍රද්ධාව නැති පෞකම්මි ඇලි ගලි වාසය කරන එහෙම මව්පියන් දෙතොත් ඒ අය ඒ වැරදි වලින් මුදවා ඔවුන් යහපතෙහි පිහිටුවේ. දරුවන්ට ඒක කළ හැකි. දරුවන්ට. දැන් මේක අපට තේනවා කොයිතරම් හොඳට කළාද කියලා. අපේ ශාසනයෙම ශාසනයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන්ම අපට ඒ ආදර්ශය ගන්නට පුළුවන්. බුදුහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයා වන අග්‍ර ශ්‍රාවකයා වන සරිත්හාම්දුරුවන්ගෙන් අපට ඒ ආදර්ශය ගන්නට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ ජනිකා කියන්නේ තමන් වැදූ මව කවුද මහමායා දේවිය මහමායා දේවින් වහන්සේ ඉපද සිද්ධාර්ථ කුමාරයන්ගේ උත්පත්තියෙන් සත් දවසක පසු මේ මහමායා දේවීන් වහන්සේ කලුරිය කොට දෙව්ලොව උපන් බුදුරජාණන් වහන්සේ ඒ මවට උපකාරයක් කළා කොයි අවස්ථාවේදීද දෙව්ලොවට වැඩි වැඩලා ඒ මාතෘ දිව්‍ය රාජයන් කාය සාක්ෂි කොට තමා පුරා තුන්මසක් අභිධර්ම දේශනාව පැවැත්වුවා. ඒ මවට උපකාර කළ අවස්ථාව. සාරිපුත්‍ර මහ ඉතින් ඒ ඒ ඒ මවගේ වැදුණු මව. ඒ වගේම හදාගත්ත මව, Tamanව තැනුණු මව මහා ප්‍රජාපති ගෞතම. ඉතින් මේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේට ශාසනික මහානකම දුන්නානේ. ඒ බොහොම වමනාවෙන් බොහොම අමාරුවෙන් තමයි ලබා ගත්තේ. ඔන්නම් බුදුරජාණන් වහන්සේට මේ මේ මහානකම දෙන්නෙම නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නටම තිබුණානේ. නමුත් ඉතින් නොකොට මහානකම දුන්නා. ඒ පිළිබඳව එන මේ මහා ප්‍රජාපති ගෝතමී තේරාප දාමය පිළිබඳ ගාථා පන්තියක් තිබෙනවා. මේ පිළිතුරු කියව බලන්න. කොයිතරම් ලස්සන කරුණ. ඒ තුමිය ඒ මේ මහා ප්‍රජාපති ගෝතමී ඒ මෙහෙණින් වහන්සේ, රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ පිරිනිවන් පෑමට අවසර ගැනීමේදී කොයිතරම් කරුණ කියාති වෙනවද කියලා බලා ගන්නට. ඒ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මෑණියන්ට ඒ හදාගත්ත මෑණියන්ට උපකාර කළා. ඒක එතුමියම කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේට මොහොතක් යන සුළු කාලයක් පමණක් මගේ කිරි දුන්නයි. ඒ වුණත් ස්වාමීන් වහන්සේ මට අමුත්‍ය කිරිය දෙන්නේ කියලා. කියන්නේ නිවන් ලබා දුන්නා. නිවන. ඒ විදිහේ ලස්සන ගාථායනයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපකාරය කළා. මෞපියන්ගෙන් මෞපිය උපස්ථානයේ ඒ පරිදි උසස්ම පරිදි. ශරීරුත් මහරහතන් වහන්සේ ශරීරුත් මහරහතන් වහන්සේ පමණක් නොව නුහන්සේගේ සහෝදරයන් තවත් හිටියා. ඒ හැමදෙනම සාසනයේ මහාන වෙලා රහත් වූ. ඒ මෑණියන් වහන්සේ ඒ එකෙක් කල්ම කොයි තත්ත්වයේද සිටියේ විද්‍යා දෘෂ්ටිකව සිටි. ප්‍රඥාව අදහස් ඇදවුවේ. මිත්‍යා දෘෂ්ටිකයි. සරිත්සාම්දුරන් පිරිනිවන් පාන්නට දවස් 7ක් පමණ තිබියදී බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන තමන් උපන් ගෙදරටම වැඩි ඒ වැඩලා ඒ ඒ කාමරයකමයි ලැබුණත් උන්වහන්සේට හැදුනනේ ඒ ලෝහිතපත් ඉතින් අන්තිමට ආවේ මහා ප්‍රඥා බොහෝම විශාල ආලෝකයකට ඒ ආලෝකය ඒ තමයි මහා ප්‍රඥා මගේ පුතා මේ ප්‍රඥාට වඩා උසස් කෙනෙක් ඉතින් පුතා ගැන නෙවෙයි ඒ අවස්ථාවේදී සරියුත්ථාමතු බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ කිව්වා එවේලේ තමා ඇගේ මහ ප්‍රසාදයක් ඇති. මේ ප්‍රසාදෙහි පිහිටි හේතු වෙන ඇයට ධර්මදේශනා කොට සරියුත් සාමුදුරන්ට හැකි වුණා ඇය සෝවාන් මාර්ග ඵලයන්හි පිහිටුවන්න. මේ බලන්න මේ මෞර්ය මේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් මෞර්යෙන් Tamanට සිදු වුණා නම් යම් උපකාරයක්. ඒ සියලුම උපකාර කරයා සිටින මහත් උපකාරයක් කළා. සතර අපායන් නිදහස ලබා දුන්නා. ඒ කරුණ අපි සිතන්නට ඕන. එහෙම සිතලා මව්පියන් සිටින අයට දැන් සමහර විට අපිට මව් සමහරෙකුගේ මව්පියන් නැහැ. සමහරෙකුට මව්පිය දෙදෙනා අතුරෙන් එක්කෙනෙකු ජීවත් දැන් සිටින්නට පුළුවන්. එහෙමයි. ඒ වගේම මව්පිය දෙදෙනා ජීවතුන් අතර නැත්නම් අන්තිමට දක්වන ලද ඒ පින්කොට පින්දීම කියන මේ ඒ යුතුයකම කරන්නට. ඒ විදිහට ඒ එකිනෙක යුතුයකම් Tamanට ඉඩ ලැබෙන වාරයක් වාරයක් පාසා ඒ යුතුයකම් ඉටු කරන්න. මේ මෞඛ්‍ය දෙදෙනා ජීවත්ව සිටිනවා නම් Tamanට පින්දහ පිනම් පින් කර ගැනීමට මහ අවස්ථාවක් ලැබී තිබෙන තේ සලකාගෙන මේ මෞඛ්‍ය උපස්ථානය කරන්නට. එහෙම කරන අය විශේෂම බෞද්ධයන් අතර බොහෝ සිටිනවා. සිරිනයිට ඒක ඒ මෞඛ්‍ය උපස්ථානය කිරීමේ ඒ తත්වය දැන් ක්‍රමයෙන් පිරිහීගෙන යනවා. ඒ නිසා වෙන රටවල වගේම ලංකාවේ දැන් මෞඛ්‍යයන් මහලු මඩම් වලට යවන කාලයක් වෙලා දරුවන්ට බලා ගන්නට බෑ. ඒ නිසා මෞඛ්‍යයන්ව ඒ මහලු මිනිසුන් වාසය කරන මහලු මඩම් වලට යවලා දරුවන් වියත හැදන්න කරනවා. වියදම් කරනවා. තමන්ට බලා ගන්නට බැරි නිසා. ඒ තමන්ට ලැබෙන බලා ගන්නට මව්පිය දෙදෙනා බලාගෙන ඔවුන් ආරක්ෂා කරගෙන එයින් ජනිත වෙන පින ලබා ගැනීමට තිබෙන අවස්ථාව තමන් නැති කරගන්න. සමහරුගේ මව්පියන් දරුවන් හොඳට ඉඳදී මව්පියන් පාරේ ගා කන ඇත්තේ. ඊළඟට එන්නේ පුත්තදාරස්ස සංඝපෝතය. ගිහිගෙයි වාසය කරන්නේ කුසේ තමන්ගේ මහත් යුතුයකමක් සේ සලකා නේද සිදු කළ යුතුය. පුත්ත කියන එකෙන් දැනෙන්නේ දූ දරුවන්. පුත්ත කියන වචනේ පාවිච්චි කළාට එතන දූවරු පුත්‍රයන් දරුවන් ගන්නවා. දාර කියන එකෙන් දැක්වෙන්නේ භාර්යාවක්. ඒ අයට සංග්‍රහ කරන්නට. කොහොමද සංග්‍රහ කරන්නේ? ඒ භාර්යාවට සංග්‍රහ කිරීම ස්වාම පුරුෂයෙකු විසින් දත යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී වදාරාතික. සිගාලෝවාද සූත්‍රයේ ඒ ස්වාමි පුරුෂයෙකුගෙන් භාර්යාවට සිදුවේ යුතු යුතුයකම් දැක්වීමේදී උන්වහන්සේ වදාලා සම්මානන සම්මානනේ කියන්නේ හොඳට කතා කරන එක. නම්බු ඇතිව කතා කරන එක. කියන්නේ ප්‍රිය වචනයෙන් කතා කරන්නට ඕන. දැනවදින්න නෙවෙයි. ඒකයි සම්මානනය. අවමානනය කියන්නේ පහත් කොට කතා කිරීම, නිඳා කිරීම, පරිභව කිරීම, අවමානනය. ඒකෝට සම්මානනය කරන්නට ඕනේ, අවමානය නොකරන්නට ඕනේ. ඉතින් බොහෝ විට අපට දක්නට අසන්නට ලැබෙනවා අනිත් පැත්ත. සම්මානය නෙවෙයි කරන්නේ. අවමානය කරන අයයි වැඩි සිටින. ඉතින් ඒ ස්වාමි පුරුෂයාගෙන් තවත් ඉතු විය යුතු යුතුකමක් සිය දක්වනවා. ඒ පරස්ත්‍රී සේවනය නොකිරීම. අනුත්තරඳුම් සපයා දීම තමන් උපයන ධනය භාර්යාවට දීම කියන මේ කරුණු දක්වා තිබෙනවා. ස්වාමි පුරුෂයෙක්ගෙන් භාර්යාවට ඉක්විතු යුතුකම. එදින් පුත්‍රයෙකුට දරුවන්ට කරන යුතුකම් ඊට කලින් කියුණා. කියුණා දැන් මෙතන කියන්නේ සංග්‍රහ කිරීම. සංග්‍රහය කියන එක චතු සංග්‍රහ වස්තුන් කියලා. අන්නේකට සංග්‍රහ කිරීමට හැකි ආකාර හතරක්. ඒ තමා දාන ප්‍රිය වචන අර්ථචර්යා සමානාත්මතා දන් දීමෙන් කියන්නේ දීමෙන්. එතන දානේ කියේ දීම. සමහරෙකුව සතුට කළ හැක්කේ දීලා නොදී නෙවෙයි. දීමෙන් බොහෝ දෙනෙකු සතුටට පමුණවන්නට පුළුවන්. මේ දෙන දේ මහ විශාල දේ නුණා. සල්ප දෙයක් දුන්නා. ඒ දීම නිසා අන්‍යයන්ගේ සිත තමා කෙරෙහි නතුවන ගතියක් තිබෙනවා. එහෙම මොකද ඒ දීමෙන් අපේක්ෂා කරන්නේ අදහස් දෙනවා තමාට මේ තැනත්තාගේ යම් කිසි සැලකිල්ලක් තිබෙන. ඒ නිසායි මේ තියෙන්නේ. නැත්නම් නොදී ඉන්නට පුළුවන්. ඒ නිසා දරුවන්, භාර්යාවන් කවරෙක්. එහෙම යමක් Tamanට මේ ප්‍රධානියාගෙන් ලැබෙනවා නම් ඒක Tamanගේ ප්‍රීතියට කාරණයක්. ඒ නිසා දීම, දාන ප්‍රිය වචන. සමහර විට හිතන්නට පුළුවන් දීම කරන තැනත්තා දෙන තැනත්තා කවදාවත් ප්‍රිය වචනයෙන් කතා කරන්නේ නැහැ. එහෙමත් අය ඉන්නවා. නමුත් කොයි එකටද වඩා කැමති වෙනවද ඇත්තේ? අර නොදී හිටියත් කමක් නැහැ. ප්‍රිය වචනයෙන් කතා කරනවා කියලා හිතා. ප්‍රිය වචන. කවුරුවත් කැමති නැහැ අප්‍රිය අමනාප වචන අසන්නට. Taman කොයිතරම් වැරද්දක් කළා අසන්නට කැමති නැහැ. ප්‍රිය වචනයෙන් කතා. අර්ථචර්යා කියන්නේ ලොකුම සංග්‍රහයක් එක. අර්ථචර්යාව කියන්නේ කෙනෙකුගේ දියුණුව සඳහා කටයුතු කිරීම. දියුණුව සඳහා. ඉතින් දියුණුව සඳහා කරන කටයුතු ශරීරයේ වෙනසා කරන කටයුතුම පමණක් නෙවේ. විශේෂ එකක් තමයි අවවාද අනුශාසනා. යහපතෙහි යෙදෙවි අයහපතෙන් වැළැක්වීම. ඒ අත්චර්යාව. එයාගේ ජීවුණුවට හේතු වෙන කම. ඉතින් ඒ අර්ථය මෙලෝ අර්ථය, පරලෝ අර්ථය කියා දෙකක් දැක්වෙනවා. ඊලෝකාර්ථ, පරලෝකාර්ථ. මෙලොවදී යහපත් ජීවිතයක් ගත කිරීමට හේතු වෙන කරුණු කියාදී ඒ එහෙම හොඳ ජීවිතයක් ගත කිරීමට අවහිරයක්ව පවත්නා කරුණු මේවයි කියා දක්වා ඒ ඒවායින් බලක්වා. ඒ වගේම පරලොව අයහපත පිණිස අනර්ථයේ පිණිස පවත්නා කරුණු මේවාය. එයින් වැළකී පරලොව අර්ථයේ පිණිස පවත්නා හොඳ කරුණු මේවයි කියලා ඒවා දක්වා ඔවුනේ අර්ථ අනර්ථ කියන දෙක දක්වලා අනර්ථයෙන් මුදවා අර්ථයෙන් යෙදවීමක් අර්ථචර්යාව තමයි. යම්ගේ යහපත පිණිස කටයුතු කිරීම. ඒකයි විශේෂයෙන් මෙතන එන්නේ අර්ථචර්ය. සමානාත්මතාව කියන්නේ මානින්ය අන්‍යෝ කියා සලකා ඔවුන් කෙරෙහි පිළිපැදීම. ඒකයි සමානාත්මතාව. එයින් අදහස් කරන්නේ අප විසින් දැනුම් පිදුම් කළ යුතු ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සිටිනවා. එහෙම අයත් සමග මා යොහු එකයි ඒ නිසා මම මොකටද වඳින්නේ කියලා එහෙම සැලකීම නෙවෙයි සමානාත්මතාවය. සමානාත්මතාවය කියන්නේ ඒක නෙවෙයි. සමානාත්මතාවය කියන්නේ මම සැපයට කැමති දුකට කැමති නෑ. ඒ වගේ තමයි සම්මියෝ. මම ප්‍රිය වචනයට කැමති අප්‍රිය වචනයට කැමති නෑ. ඒ වගේ තමයි අම්මියෝ. ඔය ආදි වශයෙන් එකිනෙක කරුණක් පිළිබඳව සැලකා. තමාමෙනි අන්‍යයෝත්‍ය. සලකා ඔවුන් කෙරෙහි එලෙස පැවැත්ම. ඒකයි සමානාත්මතාව. එනිසා කාම වාස්තේ තනත්තා පහක් කොට සලකන්නේ නැහැ. තමන් විසින් යම් කිසි උපකාරයක් කළ යුතු නම් ඒ උපකාරය කරන එතනටාට මාමෙන් යොක්කම ඒක ඒ සමානාත්මතාව ගන්නට පිළිෙන්නේ තමාට තමා ප්‍රියයි ඒ වගේ හැම සතුන්ම හැම දෙනාම ක්‍රියාපලකා ඔවුන් කෙරෙහි ඒ මෙත්සිත පතුරවන්නාක් මෙන් තමාමෙන් තමා මෙනී කියා සමාන කොට සැලකී. ඒ දෙකන අන්‍යයන්ට වරදක් කරන්නේ නැහැ. ඒකයි සැලකී යුතුවන්නේ. වරදක් කරන්නේ නැහැ. යහපතක් කරනවා. ඒ සමානාත්මතාවයෙන් සැලකී. සමහර විදිහම නෙවේ. කාගෙන් හරි වැඩක් ගන්නට ඕන නම් ඒ තනතාව ඒ තනතා මැරෙන තුරුම වැඩ ගන්නට ලෑස්ති. ඒක සමානාත්මතාවනේ. අපි එහෙම එහෙමයි සැලකිය යුත්තේ. Tamange වැඩපොළ කරන කෙනෙකුව සමානාත්මතාවක් පිළිගන්න. එහෙම කෙනෙකුට පුළුවන් කලකමට ඒ සංග්‍රහය කිරීම. මගේ සංග්‍රහය ගැන ඒ විදිහේ සංග්‍රහ පිළිගන්න. චතුස්සංග්‍රහ වස්තු කියලා තිබෙන්නේ ඒකයි. ඒ චතුස්සංග්‍රහ වස්තුන්ගෙන් ජනරංජනය කරන අය අතුරෙන් අතුරෙන් කෙනෙකුන්ව බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානෙහි පැතුවා. කවුද? හත්ක ආලවක. හත්ක ආලවක. චතුස්සංග්‍රහ වස්තුන්ගේ ජනරංජනය කරන ජනයන් පිනවන තැනත්තන්ගේ හත්ක ආලවකයන් අග්‍රය ඒතදක්කන් පික්කවේ මම ශාවකානම් උපාසකානම් ආදි වශයෙන් ඒ ඒ පාපේ එන්නේ ඒ චතුස්සංග්‍රහ වස්තුන්ගේ ජනයාට සංග්‍රහ කරන අය අතුරෙන් හත් එක ආලවක අග්‍රේ. ඉතින් එහෙම සංග්‍රහ නිසා අපිට පුළුවන් තවත් තිබෙනවා සංග්‍රහ දෙකක් දක්වලා ආංශ සංකාර ධම්ම සංඛාර කියලා. ආමිෂ පටිසංඛාර ධම්ම පටිසංඛාර. ඒකත් සංග්‍රහ කිරීම. ආමිෂයෙන් සංග්‍රහ කළ හැකි කෙනෙකුට. ආමිෂය කියන්නේ කන බොන දේවල්, අනින පළඳින දේවල්, හිඳුම් හිතුම්, යාන වාහන ආදී ඕ ඒ හැම දෙයක්ම ඇතුළත් වන්නේ ආමිෂ කියන එක. අනිත් එක ධර්මය. ධර්මයෙන් සංග්‍රහ කිරීම. ධම්මපටිසංඛාර මේ දෙකෙන් වඩා උසස් කවරක්ද කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොයි එකද වඩා උසස් ධම්මපටිසංඛාර. කන බොන දේ එලෙලෙට මොහොතකට ස්වල්ප කාලයකට පමණයි. අනුම් කලඳුමුවත් තරංග කාලයක පාවිච්චියට ගත හැකියි. නමුත් ඒ ඔක්කොම අභිභවා සිටිනව සංග්‍රහයක් තමයි ධර්මයෙන් කරන සංග්‍රහය. ධර්මය. දැන් මේ පින්නතුන් බලන්න කෙනෙකුට ආමිතයෙන් සංග්‍රහ කළයි කියා ඒ තැනත්තා කවර දුකකින්ද මිදෙන්නේ? බඩගිනි දුකෙන් මිදෙයි, අනුන් කලඳුන් නැති දුකෙන් සල්ප කලකට මිදෙයි. ඒ ලැබෙන ලැබෙන අවස්ථාවලදී. එහෙම වුණාට පංචස්කන්ධ දුක්ඛේ කියන එක දේශ මාත්‍රයකින් අඩු වෙන්නේ නැහැ. කෑවයි කියලා. බීවයි කියලා. අනුමක් තලදුමක් ඇඳයි පැලඳයි කියලා. ගේක දොරක හිටියයි කියලා. මේ පංචස්කන්ධ දුක්ඛේ කිසිවක් අඩුවන්නේ නැහැ. ඒ ධර්මයෙන් කරන සංග්‍රහයකින් කෙනෙකුන්ව මේ පංචස්කන්ධ දුක්ඛයෙන්ද නිදහස් කරන්නට පුළුවන්. මේ ධර්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන. මේ ගාථා ධර්මයෙන් මුල් පාද දෙක ඇසූ උපතිස්ස පරිබ්‍රාජකයන් කොහිද නැවතුනේ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන. එදින් සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණීමේ කියන එකෙන් අදහස් කරන්නේ මේ පංචස්ක ඡන්ද දුක්ඛයෙන් ඒක දේශයකින් නිදහස් වීම. සතර අපාදුකෙන් නිදහස් වීම. සෝවාන් වීම කියන්නේ ඒකනේ. මොන සංකාරයෙන්ද ඒක ලැබුණේ? ආමිත පටිසංඛාරයෙන් නෙවෙයි ධම්ම පටිසංඛාරයෙන් ධර්මයෙන් කරන ලද සංග්‍රහය. අනේ නිසා සංග්‍රහ කිරීමේදී හැම විටම ඒ සංග්‍රහයත් හිතේ තබා ගන්නට ඕන. අප දන්නවානේ අපි සමහර විටක අපට සමහර විටක සමහර අයගේ ආමිෂ සංග්‍රහ ලැබෙනවා. ඒම ජීවත් ජීතර දෙවලට ආරාධනා කොට හෝ එහෙම නැත්නම් ගිය වේලාවක හෝ එහෙම සංග්‍රහ ලැබෙනවා. ඒ ආමිෂ සංග්‍රහය, ආමිෂ ප්‍රතිසංතාරය. නමුත් මේ හැම තැනකදීම අපට ධම්ම ප්‍රතිසංතාරයක් ලැබෙන්නේ නැහැ. බොහෝ විටේ ආමිෂ ප්‍රතිසංතාරයත් එක්කව ඇතිවන ප්‍රතිසංතාරය නම් ධර්ම ප්‍රතිසංතාරයක් නෙවෙයි. නුවමනා කතායි එතකොට ඇතිවන්නේ. බොහෝ දෙනෙකු කතා කරන්නට පුරුදු වන්නේ ධර්මයට අනුව නෙවෙයිනේ. එයින් බොහෝම පරිබාහිර දේවල් පිළිබඳවයි කතා කරනවා. ඒ කතා කිරීම නිසා ඒ කතාවට සම්බන්ධ වෙන කතාවට ඇවුම්කම් දී සිටින ඒ කිසිවෙකුට යහපතක් වන්නේ නැහැ. යහපත පිණිස පවත්නා කතාවක් නෙවෙයි. නමුත් ඒ ආමිත ප්‍රතිසංසාරයෙන් සංඝාල් කරමින් ධර්ම ප්‍රතිසංසාරයත් ඒ සංගම පවත්වනවා නම් කොයිතරම්ද කියලා. දැන් අපි වික්ෂුන් වහන්සේට සංග්‍රහක අපි දන් දෙනවා. උන්වහන්සේ ගෙදරට වැඩමවලා අපි දන් දෙනවා. ඒ දන් දීම උන්වහන්සේලාට අප කරන ආංශ ප්‍රතිසංකාර ආංශයෙන් සංග්‍රහ කිරීම. වික්ෂුන් වහන්සේ අපට කරන සංග්‍රහය අප උන්වහන්සේට කරන සංග්‍රහයට වඩා බොහෝම උසස් එකක්. ඒක මොන සංග්‍රහයක්ද? ධම්මපට සංකාර. උන්වහන්සේ ධර්මයෙන් අපට සංග්‍රහ කරනවා. ධර්ම. තේරෙනවනේ? ධම්මපටිසංඛාර. අනේම පටිසංඛාරය කරන්නටද පුරුදු වන්නට තමන්ගේ කාටද? පුත්‍ර ධාරස්ස සංඝහෝ. පුත්‍ර ධාරාව. ඩොඩේයයි බලාපොරොත්තු වෙන ප්‍රධාන සංග්‍රහය අප දන්නවනේ මොනවාද කියලා. අනුන් කරමින් කනගුණ දේවල් ඒ ආදී ඒවා ඒ එකම ධම්මපටිසංඛාරය කියන්නේ ධර්මයෙන් සංග්‍රහ කිරීමද ඕනට කරන්න. එතකොට අපි දෙවදාරු සංග්‍රහයම කළා වෙනවා. නැත්නම් එකකින් අඩුයි. සම්මානනාදීහි උපකාර කරන තන් සුසංවිහිත කම්මන්තාත් ඉතින් භාර්යාව විසින් තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ට ඒ ගෞරව කිරීම ගෞරවයෙන් කතා කිරීම අවමන් නොකිරීම තමා මිස වෙන අයව බලාපොරොත්තු නොවීම තමන්ට උපයන සපයන දේවල් ගෙනවිද්දීම ආදී මේවායින් තමන්ට සංග්‍රහ කරන විට භාර්යාවද ස්වාමි පුරුෂයාගේ දියුණුවට හේතු වන පරිදි ඔහු හරිහම්බ කරගෙන විත්න දේවල් හොඳට ආරක්ෂා කරන gedara dure යම්තා කටයුතු කළ යුතු තිබේ නම් ඒවා මනාව ඉටු කරනවා තමන් මේ නියම ප්‍රතිභක්තිය ඇති භාර්යාවක් ඇතියට ක්‍රියා කරනවා ආදි වශයෙන් ඒ භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට සලකන නැති. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ සම්මානනාය අනවමානනාය අනතිචර්යාය ඉස්තරිය වස්තක් කියන අලංකාරණ උපදානය. මම ඒ කර්ම ටික කීවා. ඉතින් ස්වාමියාට භාර්යාව විසින් කෙලෙසද සලකනවායි කිව්වේ සුසංවිත කම්මන්තාකෝ ගෙදර දොරේ කරන කටයුතු ආදී පිළිබඳව හොඳට හික්මීමක් ඇතිව ඒ කටයුතු සංවිධානය කොට කරන කෙනෙක් වෙනවා. සංගහිත පරිජනාච තමයි ස්වාමි පුරුෂයාගේ කටයුතු කරන ඒ යම් යම් අය සිටිනවා. ඒ අයට මනාව සංග්‍රහ කරනවා. අනිත්‍චාරී බීජ ඉක්මවා ක්‍රියා කරන්නේ නැහැ ස්වාමි පුරුෂයා ඉක්මවා මේ හැදිරෙන කෙනෙක් නෙවෙයි. සම්බතංච අනුරක්ෂති ස්වාමි පුරුෂයාගෙන රිද්දෙන දේ හම්බ කර දේ ආරක්ෂා කර. දක්ඛාච හොති අනලස. සබ්බ කිච්චේ සියලු කටයුතු වල දක්ෂ තැනැත්තියක් වේ. අනලස්ස ක්‍රියා කරන කෙනෙක් වේ. ඉතින් එහෙම බලාපොරොත්තු වන්නට පුළුවන් ස්වාමි පුරුෂයාත් Tamange යුතුයකම් ඒ භාර්යාව සම්බන්ධව හරි හැටියට යුතු කරනවා. ඒ අටුවාවේ එනවා මා කියපු කරුණු ඔය දාන ප්‍රිය වචන අර්ථචර්යා සමානාර්ථතා කියන ඒවා එනවා. ඉතින් එහෙම කිරීම පින් කිරීමක්. Tamange යුතුයකම් කිරීම. ඒවා සලකාගෙන කිරීම නිසා Tamanට පින් සිදු වෙනවා. කුසල් සිතින් යුතුව ඒ කටයුතු කරන්නට පුළුවන්. එතකොට සිදුවන්නේ පින්. විශේෂයෙන්ම තමයි ඔවුන්ට අර ධම්මපටිසංසාරය කරනවා. ඒ ඒ පින මේකෙන් කාට හරි කරගන්නට පුළුවන් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා හත්පස උන්වහන්සේලා හැම දිනම එකට එක එකිනෙක කෙනා ගෑවිලා ඉන්න පමණ. චක්‍රවාටයේ මුළුල්ලෙහිම බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා වඩා හිඳුවලා ආහාරයෙන් බොහොම සියුම් වස්ත්‍ර වලින් උන්වහන්සේලාට පූජා කළා. සතරපද ගාථාවක් ගාථාවක් දේශනා කොට ඇති කරගනු ලබන පිනට අර පින සමාන කරන්නට බැරි කියලා දක්වනවා. ඒ නිසා අපි හැමදෙනාම මේ උත්සාහයක් කරන්නට ඕන අපිට ඉඩක් ලැබෙන අවස්ථාවක කෙනෙකුට ධර්මයෙන් සංග්‍රහ කරන්න. සමහර කෙනෙකු කවදාවත් බණ නොඇසු කෙනෙකු විය හැකි. හදිසියේ අහම්බෙන් එක දවසක එක මොහොතක අහන්නට ලැබුණු එක බණපදයෙන් ඒ තනත්තාගේ මුළු ජීවිතේම වෙනස් වන්නට පුළුවන්. ඒක කොයි මොහොතේ සිදු වෙනවද කියන්නට බෑ. ඒ නිසා ධර්ම ප්‍රතිසංඛාරය හැමදෙනාම පුරුදු වෙ යුතුයි. ඒක විශේෂයෙන්ම බෞද්ධයෙකු වශයෙන් අප අපිට තිබෙන්නට ඕනේ මේ ප්‍රතිසංඛාරය. ඊළඟට එන්නේ අනාකුලාච කම්මන්තා කියන එක. අනාකුල කර්මාන්ත. අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. එතන පෙන්නනවා කාලන්විතාය පතිරූපකාරිතාය අනලසතාය උත්ථාන විරිය සම්පදාය අභ්‍යසනීයතායච කාලාතික්කමන අපපතිරූප කරනා කරන සිතිල කරනාදී ආකුල භාව විරහිතා කසිගෝරක්ක වනිජ්ජාදේව කම්මන්තා සුදුසු කල කාලය දැනගෙන සුදුසු ලෙස කිරීම දැනගෙන අනලසව කියන්නේ අලස බවින් දුරව උත්ථාන වීර්යයෙන් යුක්තව කාටවත් යසනයක් යන විපත්තියක් සිදු නොවන පරිදි සුදුසු කාලය නොඉක්මවා ඒ උවමනා පමණ වීරිය උපදවාගෙන වීරිය ලිහිල් කර නොගෙන කල යුතුය ධාර්මික කර්මාන්ත හැටියට දක්වනවා කසි ගෝරක්ක වනිජ්ජාදයෝ කම්මන්ත. කසි කියන්නේ ගොවිතැන. ගෝරක්ක කියන්නේ ගවයන් රැකීම, ඒ ගව පාලනය. වනිජ්ජාදයෝ කියන්නේ වෙළඳාම් ආදිය. මෙන්න මේවා අනාකුල කම්මන්ත කියලා දක්වනවා. එතකොට ආකුල කර්මාන්තයන් නෙවෙයි මෙතන පැත්තක්. ආකුල වෙන්නේ බොහොම වැරදි සහිතව වරදවාගෙන කම්මැලි කමින් යුතුව එහෙම කරන වැඩ. නෙවෙයි එහෙම කම්මැලිකමක් අලසතාවක් නැතුව උත්සාහන දීර්යෙන් යුතුව ඒ ඒ දක්වන්නේ ගිහි ජීවිතයේදී ගිහියෙකුට අවශ්‍ය වෙන දේ පිළිදෙන. ඒ අවශ්‍ය වෙන දේ තමන්ගේ පින නිසා ඉබේ ලැබෙන දේවල් නෙවෙයි. එහෙම පින නිසා ඉබේ ලැබෙන දේවල් කලා කලාතුරකින් කෙනෙකුටයි පහළවන්නේ. එහෙම අයත් සිටි බවක් දැක්වෙනවා. නමුත් හැම දිනාටම එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගිහියෙකු වශයෙන් එතනත්තාට තිබෙන්නට ඕන තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා නොපසුබස්නා වීර්යයක්. ඒකයි තාන විරිය කියන්නේ. උත්ථාන විරියාදි ගතේහි කියලා වෙනත් තැන්වලදී එහෙම එන්නේ. ඒ උත්ථාන වීරියෙන් සපේනවා ධනය, උපයනවා වස්තුව. ඒ වස්තුවෙන් අන්‍යයන්ට යහපත කරන්නට. මව්පියන්ට, දූ දරුවන්ට, භාර්යාවට, මිත්‍රයන්ට, ඥාතිට, මිත්‍රයන්ට. ඒ වගේම ශ්‍රමණ ග්‍රහත්මනින්ට. ඉතින් දිය යුතු බලි ගැන දක්වලා තිබෙනවා. ඒවත් දෙන්නට පුළුවන්. මේ Tamanට තිරෙන්නේ නැතුව. ඥාති බලි, රාජ බලි, දේවතා බලි, පුබ්බපේත බලි. ඔය විදිහට ඒ බලි කියන්නේ දී. එතන ඥාති බලි කියන්නේ ඥාතීන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ තිබෙනවා. දිය යුතු දේ තිබෙනවා. ඒවා තියෙන ඥාති බලි. රාජ බලි කියලා දක්වන්නේ රජුන්ට දිය යුතුයි ආදායම උපයන කෙනෙක් ආදායම් බදු ගෙවන්නට ඕන. රේඩියෝවක් පාවිච්චි කරන කෙනෙක් රේඩියෝ ලයිසන් ගන්නට ඕන. ඉතින් මේ විදිහට ඒ දිය යුතු දේ තිබෙනවා. ඒවා තමයි රාජපද. දේවතා බලි කියන්නේ දෙවියන්ට කරන සංග්‍රහය. දෙවිවරුන්ට නොයෙක් විදිහ සංග්‍රහ කරන සමහරු ආහාර පානයෙන් සංග්‍රහ කරනවා. දෙවිවරු අපි දෙන ආහාර පාන කන බොන අය ඉඳලා සුකා ගන්නට බැරි වුණා. එහෙම කරන්නේ අපේ එක්තරා අත්සලකිල්ලක් ඇති. දැන් ඒකනේ ඔය කතරගම යන ගියාම දෙයන්ට දෙනිනවනේ පූජා එහෙම. ඉතින් ඒක කරන්නේ Tamante කරන්න හැටි එක සැලකිල්ලක්. පූජාව. ඉතින් එහෙම පූජාවක් කිරීම හොඳ නැtei කියලා අපිට කියන්නට බෑ. කියන්නට බෑ. නමුත් දෙවියන් බොහොම ප්‍රියයි. තවත් මේ දීමකට ඒ තමයි පින් කියන එක. එහෙත් දෙවියන්ට ලබාගත හැකි තරමේ පින් කරන අය සිටින්නේ බොහොම ටික දෙනා. සමහර විටක දෙනයි කියන පින කර නොගෙන දෙන එකකුත් වෙන්නට බැරි නෑ. මොකද පින් කිරීමේ කියන එක හරියටියට බොහෝ දෙනා දන්නේ නැහැ. පින්යයි කියලා බොහෝ විට පව්කම් කරන අයත් සිටිනවා. අනේ ඒකයි තේරුම් ගන්න. නැත්නම් දෙවිවරු පින් ලබා ගැනීමට කැමති. <clears throat> අනාකුල කම්මන්ත කියන එක සැලකිය යුතු දෙයක් ගිහියෙකුට විශේෂයෙන්ම ඒ සුදුසු කර්මාන්තයන් අනාකුල වරදක් නොවන එකඟ කටයුතු වල යෙදී ඒ ජීවිකාවෘතිය සඳහා ඒකේ අත්නෝවා පුත්තදාරත්වා දාසකම් කරානන්වා යප්තතායේව ප්‍රයෝජිතා විත්තේව ධම්මේ ධනසඤ්ඤ බුද්ධි ප්‍රතිලාභ හේතුතු මංගලම් තිකුත් එහෙම කළාම Tamanගේ පුත්‍ර ධාරාවන්ට දාස කර්මකාරීන්ට ඒ කියන්නේ Tamanගේ මෙහෙකරු ආදීන්ට සුදුසු පරිදි ඔවුන්ට සංග්‍රහ කරන්නට Tamanට දෙයක් තිබෙනවා එහෙම කිරීම නිසා ඔවුන්ගේ දිනුවක් සිදු වෙනවා තමන්ගේද දිනුවක් සිදු වෙනවා ඒක මෙලෝ වශයෙන් තමන්ට සිදු වෙන දිනුවක් මංගලයක් ඒක බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවකින් දක්වා තිබෙනවා නදිවා සොප්ප සීලේන රත්ති උත්තාන දෙස්තිනා නිච්ඡං අත්තේන සම්දේන තක්කා ආවසිතුන් නරං ධරං අති සීතං අති උන්නහං අතිසාය නිදං අහු ඉති විස්සත්ත කම්මන්තේ අත්තා අච්චෙන්ති මානරි. ඒක බොහොම හොඳයි. සමහරු එහෙම ඉන්නවා වෙන වෙනත් දේවල් පිළිබඳවත් එසේ සැලකන. දැන් මේ කාලේ විශේෂයෙන්ම සමහරු අති සීතං අති උන්නහං. දැන් බොහොම සීතලයි කියලා නාමින තියා ඉන්නවා. වෙනත් කටයුතු වලට යෙදෙන්නේ නැති අය සිටිනවා. එහෙම නැත්නම් උදේ අවදි වන්නේ නැති අය සිටිනවා. මොකද දැන් බොහොම සීතලයි. ඒ වගේම තමා විසින් කළ යුතු වැඩවල යෙදෙන්නේ නැහැ. දැන් බොහොම කුෂ්ණයිද. එහෙම නැත්නම් දැන් බොහොම බඩගිනි. දැන් බොහොම සවස් වෙලයි. ඉති විස්සත් කම්මන්ති මේ විදිහට එකිනෙකක් පිළිබඳව කලකලා කර්මාන්තයන්හි ගැන තමා විසින් කළ යුතු සමාජයේ ජීවනෝපාය සඳහා කරන්නට තිබෙන ඒ කටයුතු වල නොයේදී අත්හරිනවා. විස්සත් කර්මන්ත කියන්නේ අත්හර කර්ම. අත්‍රාච්ඡන්ති මානවේ. ඒ තරස්සාගෙන් එහෙම මිනිසාගෙන් අත්තා අච්ඡන්ති අර්ථය දියුණුව අච්ඡන්ති කියන්නේ ඔහු ඉක්මවා යන. ඒ කියන්නේ දියුණුව ඔහුට ලබන්නට බෑ. ඔහු ඔහුට අල්ල ගන්නට බැරි දෙයක් ඔහුගෙන් නිස්සල යනවා. ඔහුගෙන් පැන යනවා ඒ දියුණුව. යෝද සීතංච උන්නංච තිනා භීයෝන මඤ්ඤති කරං පුරිස කිච්ඡානි සෝසුකාන විහායති යමේ මේ ලෝකේ සීතලය උෂ්ණය මේ ආදී මේවා ගැන වඩා හිතන්නේ නැතුව කරන් පුරුෂ කිච්ඡාන තමා විසින් පුරුෂයෙකු වශයෙන් කළ යුතුයේ කටයුතු වල යෙදේ නම් සෝ සුඛාන විහාය. ඔහු සැපයෙන් පහ වූ කෙනෙකු වන්නේ නැත. යන ඔහු සැප ලබනවායි. භෝගේ සංහර මානස්ස භමරස්සේව ඉරියතු භෝගා සම්නිචයන් යම්පි වම්නිකා රූපචියති වම්නිකෝ රූපචියති භෝගේ සංහර මානස්ස කියන්නේ භෝගය වස්තු රැස් කරන තැනත්තා හට ඒ තනත්තා විසින් නැත්නම් තනත්තාගේ කොහොමද පැවැත්ම තිබිය යුත්තේ? බමරක්සේව ඉරියතු. බමරා වගේ බමරා කියන්නේ මල් වල රොන් ගන්න මේ රුමියානි ඒ මල් වල රොන් සුදුසු වේලාවට නියම වේලාවට යන්න